ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධම්මවි පදනම සැලසුම් කරගත්ත භාවනා දවසකටයි මුල පුරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කාගේ දැන ගැනීම සඳහා කාලසටහන ගැන මතක් කළොත් අපි දැන් වෙලාව සටහන් වෙලා තියෙන්නේ වෙලාව සටහන් වෙලා තියෙනට හමාරයි අපි බලාපොරොත්තු වෙනවා අතහමාරි නැත්නම් මේ පැයේ පළවෙනි පැයේ පරියංක භාවනාවක් කරන් ඊට පස්සේ එimhe නැගිටලා ඒ පරියංකේ හිටපු ආසනයේම නැත්නම් මේ විදිහටම දිගටම ධර්ම දේශනාවක් පවත්වනවා. එතකොට 9:00 ඉඳලා 10:00 11 විතර වෙනකම් ධර්ම දේශනාව සඳහා පාවිච්චි කරනවා. මේ දේශනාව හැමාරේ මේ දේශනාවට අදාළ යම් කිසි ප්‍රශ්න ප්‍රකාශන හෝ කලිකමක් තියෙනවා අපි කෙටි සාකච්ඡාවකින් පස්සේ උදේවරුේ සතිವಾರය સમાપ્ત කරනවා. ඊටසේ සංඝයා වහන්සේ දවල් දාහනේ සඳහා කාලය ගත කරන වෙලාවේ මේ ධම්මවි පදනම විසින් අනිකුත් පැත්තන්ට දීපෙන් සංග්‍රහයක් කරන අතර ඒ පැය අනිත් පැත්තන්ගේ පැත්තෙන් බලන සක්මන් පැයක් කියලා පාවිච්චි කරන්න බලාපොරොත්තු ඊට පස්සේ අපි 12 මාරට නැවතත් මේ ශාලාවට රැස්ලා එකමාර වෙනකන් ධර්ම සාකච්ඡාවක් සඳහා ගත කරලා එකමාරට අපේ වැඩසටහනේ නිමාව අපි සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අපි සාමාන්‍යයෙන් දිගටම කරගෙන ආපු වැඩ චාරිත්‍ර ක්‍රමයයි අදත් මම මතක් කළේ අපි අපගේ දැන ගැනීම සඳහායි. ඒ නිසා අපි දවසේ කාර්ය බහුල භාවයේ වැඩ කටයුතු කරමින් ඉස්සෙල්ලා මේ සීතල තියෙන වෙලාවෙදී අපි පරියන්කයක් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම දැනගන්න කැමති කවුරු හරි ඉන්නවද කියලා මේ වගේ පිරිසක් මේ වගේ තනක් මේ වගේ විවිධයක් ලැබිච්චාම භාවනා කරන්න මෙහෙමයි කියලා දන්නේ නැති භාවනාව පිළිබඳ මූලික උපදේශ බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවද? එහෙම නැත්නම් අපිට කෙලින්ම භාවනාවට බහ ගන්න පුළුවන්ද කියන එකයි මට දැනගන්න ඕනේ නිසා මම කරුණාකරලා ඉල්ලා සිටිනවා මූලික උපදේශ බලාපොරොත්තු වෙන කවුරු ඉන්නවනම් මට සංඥා කරන්නයි කියලා කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න උපදෙස් අපේක්ෂා කරනවා. ඔසුළු පිරිසක් ඉන්නා අපිට මේක තමයි සාමාන්‍ය හැමදාම අපේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේ වෙලාවදී අපි මෙතෙක් කළේ කොහොමද? අපි සීල් දනාම පරියන්කයකට පෙළඹිලා ඒ අලුතෙන් ආපු අයගේ දැනගැනීම පිණිස මෙහෙවීමක් කරන විනාඩි 10ක 15ක විතර මූලික උපදේශ වශයෙන් ඊට පස්සේ උපදේශ સમાપ્ત කරමින් එහෙමම පරියන්කයට යන්නයි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ පරිපිනට සම්බන්ධ වෙච්චි පරණ ඇත්තොත් අදාද කියලා උපදේශ බලාපොරොත්තු වෙන ඇත්තොත් මතක තියාගන්න අපි මේ පැයක් එක තැනක වාඩි වෙලා ඉන්න උත්සාහ කරන්නේ ඒ නිසා පැයක් ඉන්න පුළුවන් විදිහට ආසනය සකස් කරගන්න. හොඳට හරි බරි ගහිලා වාඩි වෙනවා කියන එකයි අපි මේකෙන් අදහස් කරන්නේ. අපි කල්පනා කරගන්න ඕනේ එකම දිහාවට හිත නැමිච්ච විවේකයේ කැමති වෙච්ච පිරිසක් අපි මේක කියලා ඉන්නේ ධම්ම විභාලයට. ඉතින් ඒ වගේ තැනක් හම් වෙච්ච වෙලාවේදී අපි පරියක් භාවනා කරනකොට අපිට මේ පිරිසෙන් එන්න තියෙන කරදර අනෙක් පිරිසකට වඩා බොහොම අඩුයි. ඔක්කොම එකම විවේකනි අධ්‍යාසය තියෙන නිසා. ඉතින් අපිත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නම් අපෙන් කයින් එන කරදර අඩු කරන්නේ හොඳට පොළවේ පටල වෙලා වාඩි වෙන්න. මේකට අපි කියනවා භාවනා ආසනිය කියලා. ඉතින් මේ සඳහා තම තමන් බිම වාඩිලා ඉන්නවනම් හොඳ මේක තමයි බද්ධ පරියන්කය කියලා කියන අපි පద్මාසනේ එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ වීරාසනේ සුඛාසනේ වගේ ආසනයක් ගන්න. ඉතින් අපි දන්නවා ලෙඩ රෝග ඇතිවත් වයසකටත් එහෙම හරි අමාරුයි ආසනයක් කරගන්න එක. නමුත් ඒක කරන්න බෑ කියලා භාවනා කරන්න බෑ කියන එකක් ඇත්තේ නෑ. ඒ නිසා දැනට තමන් තම තමන් විසින් තීන්දුව කරලා අරගෙන තියෙන ආසනයේම හරි බරි ගැනීම පමණයි මම මේ අදහස් කරන්නේ ආසනේ කියන්නේ. නමුත් බද්ධ පරියන්කේ ඉන්නවා නම් අපිට තේරෙයි හොඳට පොළොව පටල වෙලා යට ත්‍රිකෝණාකාරව අපි පොළොව පැතිරිච්ච පාදමක් සකස් වෙනවා. අද්දකේ අම්මාකාරයකට තියාගත්තද එතකොට අපේ ස්වරූපේ නිකන් පිරමීඩයක හැඩේ වගේ නිකන් උභාක් තිබ්බා වගේ හැඩයට ගන්නවා. ඒ වගේ ආයේ කොටනගේ දෙකම බොහොම ස්ථාවර කොටනගිලි උභාක් හෝ වේවා පිරමීඩයක් හොග අපිත් එහෙම කරලා අපි මේ ස්ථානෙ ලැබිච්ච ආරස්සාව සහ කල්යාණ මිත්‍ර ආශ්‍රේ අදාහගෙන ඇස් දෙක මුරුදු ලෙස වහගන්න. එimhe වහගෙන අපි අවධානය මේ ඉඳගෙන ඉන්න ආසනයට ගණ්ඩායි උත්සාහ කරන්නේ මේ තමයි අපේ ආරම්භය ප්‍රවිෂ්ටි ඒ නිසා අපි මුළු ජීවිත දෙක වහගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත යොදවමු මේ විදිහට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක සාර්ථක වෙන්න නම් අපි ඉඳගෙන ඉන්න ආසනය එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න පරි මේ ඉරියව්ව දෙපැත්ත සමබර වෙන්න ඕන. තමයි තේරුණා විෂම බර ගතිය. ඒක හරි පරිදි ගැහිම තුළින් සම කරලා දෙන්න. ඒ වගේම අත් දෙක හෝ වේවා අත් දෙක හෝ වේවා බෙල්ල පිටිපස්සේ මස් පිටු හෝ වේවා කටි ප්‍රදේශ හෝ වේවා මස් පිටු තද වෙලා තියෙනවා කියලා බලන්න. දැඩි වීමක් තද වීමක් තියෙනවනම් අපි ඒක නිදහස් කරන්න ඕනේ. හැල්ලු කරන්න ඕනේ ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. ඊට පස්සේ මේ ඉන්නවා කියලා අපි අත්දකින්නේ මොකද්ද මෙන්න මේ ලිහිච්ච කම. මේ සහැල්ලුව. ඒකම තමයි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් මේක ඇත්තටම අපි අපි කියනකොට මම මගේ කයත් එක්ක යාළු වෙන්න හදන වැඩක්. බාහිරයේ තෝරන හිතවිලි මේ මොහොතට මේ තැනට මට මම දැන් මෙතන කියන දැන් තැම්පත් කර ගැනීමක් ඒකට අපි කියනවා සතිය. සිහිය පිහිටීමේ පළවෙනි වෙලාවේ අංකය තමයි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ. ඉතින් අපි මේක උහුරු දෙයක් පුරුදු දෙයක් වඩපත් කරගන්න ඕනේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නක සහැල්ලුවක් ඒක පහසුවක් ඒක සමබර භාවයක් කියලා. අන්න ඒකයි අපි මේ පළවෙනි විනාඩි ස්වල්පයකට අත්දකින්න බලාපොරොත්තු වෙන්නේ. සාර්ථකත්වයේ සඳහා කයි සමබර භාවයේ සහ සහැල්ලු භාවයේ වගේම හිතේ හිතවිලි තොර ගතිය, කයි වේදනා අඩු ගතිය, බාහිරයේ ශබ්ද වලින් බාධා අඩු ගතිය කියන එකත් බාධා මේ සලකා බලන්න ඕන. ඒකත් අපි පරිසරයෙන් බලාපොරොත්තු වෙනවා, ආයක සකස් කිරීමේ සකස් බලාපොරොත්තු වෙනවා. තාණී මට මේ ලැබිච්ච විවේකයේ මේ මායිත් එක මට ඉඳ ලැබේවා කියලා අර හිතවිලි දිගේ වැඩිය උනන්දු කරවන්න යන්න එපා. ඉතිරියන කියලා හිතනක කරගන්නත් එපා. ඉඳගෙන ඉන්න හැටි බලන්න එකයි කරන්නේ. ඇස්තිකෙන් නෙවෙයි හිතේ. මෙන්න මේ වැඩේ වෙනකොට ඇතුළට හිත නැමෙනවා නම් මම දැන් මෙතන කියනකොට හිත නැමෙනවා නම් කයිත් යාදෙන ගතියක්, තම්පත් වෙන ගතියක් තේරෙයි. හිතෙත් තම්පත් වෙන ගතියක් තේරෙයි. ඒකට ස්වභාවයෙන්ම බොහෝ දෙනකොට මේ ගන්න හුස්ම ස්වභාවයෙන් වැටෙන හුස්ම තේරෙන්න පටන් ගන්නවා. එහෙමනම් ඒක හොඳ ලකුණක් හුස්මේ අපි බලාගෙන ඉන්නේ. එක්කෝ අපේ හිත මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකේ පවත්නවා ස්වභාවික හුස්ම රැල්ල වැටෙනවා නම් අපි ඒ ස්වභාවික හුස්ම රැල්ල බලනවා විශේෂයෙන් අවධානය යොමු කරගන්නේ හුස්ම ආයාස කරගෙන දෙන්න එපා හුස්ම නිකන් ලුහුවේ ලුහ බැඳගෙන යන්න එපා එළවා යන්න එපා ස්වභාවයෙන් වැටෙන හුස්ම තියා බලන්න එකයි අපි කරන්නේ මේක භාවනාවේ ඒ මම දැන් මෙතන කියන තැනට තව පියවරක් ඉදිරියට ගැනීමක් Tamanda හුස්ම වැටෙනවනම් ලොකුයි. එහෙම නැත්නම් හිතනක් කරගන්න එපා. ඒ ඉන්නා විද්‍ය ඉරියව්වේම පැවැත්වීම චිත්ත ප්‍රවෘත්ති පිරිසිදු කිරීමේ ආරම්භය කියලා හිතාගන්න. ධම්මාකාරට උෂ්ම වැටෙනවා නම් ඒක ලොකු දෙයක් ඒක ඉස්සරහට යamak කියලා හිතලා කිස්මට කවදාකවත් ආයාස කරන්න එපා ස්වභාවයෙන් යන්න ඇරලා මේ වෙලාවේදී Tamanට වාසියක් සැලසෙන හුස්ම තේරෙනවා නම් ඒ හුස්ම වැටෙන්නේ Tamanගේ ඉඳගෙන ඉන්න ශරීරයේ, කයේ, උඩුකය නිසා හිමීට බලන්න යටි කයට එහෙම ඉඳලා යටි කය අමතක කරලා උඩුකයෙහිම නැත්නම් අවධානය උඩුකයට සීමා කරනවා. මේ මේ තත්ත්වයට ගියාට පස්සේ අපිට කියන්න පුළුවන් අපි භාවනා කරනවායි කියලා. ඒ ස්වභාවයෙන් අරින හුස්ම දිහා බලා සිටීමයි සතිය වෙන්නේ. මේ විදිහට කරගෙන යනකොට හොඳ තීක්ෂණ බුද්ධිය තියත්තන්ට පෙරපින් කරපු යත්තන්ට සමහර විටක මේ හුස්ම ගන්න වාරේ උඩුකයෙත් වඩාම වැඩියෙන් හැප්පෙන්නේ වඩාම වැඩියෙන් තර වෙන්නේ වඩාම වැඩියෙන් ප්‍රසිද්ධ වෙන්නේ කොතනද කියලා සමහර විටක දැක ගන්න දැන ගන්න පුළුවන් වෙයි. ඒ සමාජ ශෝෂණ පද්ධති උඩම කෙලවර නාස්කාග්‍රේ හෝ කුඩුතොලේ වැටේ. තව සමාජයකට යටම කෙලවරේ උදර චලන අණුව, උදරච්ඡත චලන අණුව උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් වැටෙනවා. අන්න ඒකත් ස්වභාවයෙන් මතු වෙන්නක් නම් මිසක් ඒක නොදැනුණයි කියලා හිත නරක කරගන්න නැතුව ප්‍රවේශමෙන් බලන්න ඕනේ මට මුළු උඩුකයේ හිත පවත්වනට වැඩිය අන්නේම හැපෙන වදින තැනක් තියෙනවා නම් හිත තව ඒකාග්‍ර වෙන නිසා භාවනා එකලස වැඩි වෙනවා ඒක චිත්ත ශක්තිය වැඩි කරන කාරණාවක් වෙනවා කියලා අන්නේම හැපෙන තැනක් අල්ලාගෙන හිත ඒතන පවත්වන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ ආධුනිකයෙක් වශයෙන් යන්න පුළුවන් ඉහළම කෙලවර. උසස්ම තැන වශයෙන් සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනගන්න ඕනේ. එතකොට එහෙම අපි නාස්කාග්‍රේ හම්බුණා නම් අපි ඊට පස්සේ මුළු කය බලන්නේ ඒ කාය ප්‍රසාදය නියෝජනය කරන තන වශයෙන් නාසිකාග්‍රේ හිත තියාගෙන ගන්න හුස්ම මෙහෙමයි පිට කරන හුස්ම මෙහෙමයි කියලා ඒ දෙක વિશે සම්පූර්ණ දෙක දෙකට පළලක් ඇතුල් වෙනකොට පිටවීමක් වෙන්නේ පිට වෙනකොට ඇතුල් වෙන්නේ නැහැ. ඇතුල් වීමේ ලක්ෂණ මේකයි ඒක පිටවීම නෙවෙයි. පිටවීම මේකයි ඒක ඇතුල් වීමේ ලක්ෂණ නෙවෙයි කියලා කැඳේ ගලපේකෝ වගේ දැක්කාන ඒකෙන් භාවනාවේ විශේෂ දියුණුවක් කියලා හිතන්න පුළුවන්. උදේ පිම්බීමක් කියන කෙනෙක් මේ පිම්බෙන වාරේ මේක හැකිලිම නෙවෙයි මේ හැකිලෙන වාරේ මේක පිම්බීම නෙවෙයි කියලා දැක ගන්න පුළුවන් නම් ඒක ලොකු පෙරදක්මක් වාටපත් වෙනවා. ඉතින් උපදේශ වශයෙන් කියනවා නම් ආධුනිකයෙකුට මෙපමණයි මම බලාපොරොත්තු වෙන්නේ ඉදිරිපත් කරන්න ඉදිරියේදී මේම කරගෙන යන වෙලාවදී අපි ආස්වාසිතදී හෝ ප්‍රසවාසිතදී හෝ ආපිම්බි වැක්ලින්දී පවත්වනවා. නමුත් වේදනා හිතවිලි සද්ද කොච්චර දෝ පැමිණෙයි ඒව එකටවත් හැප්පෙන්න යුද්ධ ප්‍රකාශ කරන්න යන්න එපා ඒ වගේම ඒවා හොඳයි කියලා හෝ ආශා කරන්න යන්නත් එපා. ඒවා ගියාට පස්සේ ආයෙසරයක් ආධුනිකෙක් වාගේ නැවතත් අර Taman ප්‍රකට කරගත්ත අරමුණීම හිත පැවැත්වීම තමයි කරන්නේ. ආශාස ප්‍රසාරේ පේන එක ආශාස ප්‍රසාරේ දිගේම යනවා. පිම්බි වැකිලිම් දැකපු කෙනෙක් නම් ඒක දිගේම යනවා. මේ විදිහට කරනකොට මේ වැටෙනවා, හිතවිලි එනවා, ශබ්ද ඇහෙනවා, වේදනා එනවා කියලා කියන්නේ ක්ලේශයක්වත් තමන්ගේ පුද්ගලික දුර්වලකමක්වත් ඉඳ ගන්න එපා. ශීල දිනාම ඒකේ ස්වභාවය. කාට ස්වභාවය තමයි ඒ පාරේ අපි යනකොට අනිත් මිනිස්සුත් ඇවිදිනවා. අපිට මේ විතරක් පාර දීලා ඉන්නේ නැහැ. ඉතින් ඒක අපි කරදරයක් කරගන්න නරකයි. මේ මිනිස්සු යහමයා වෙන්න කියලා බලලා තමන්ගේ පියවර මැනගන්න එකයි තියෙන්නේ. ආන්නේ විදිහට අපි මේ ඉදිරියට කියන කාලය බලාපොරොත්තු වෙමු. මේ පරියන්ක හොඳට හරි බයි කියලා සකස් කරගෙන දිගට ඒ ස්වභාවයෙන් ඉදිරිපත් වෙන අරමුණ මත මේ භාවනා දිගට පවත්වා